පටිච්ච සම්පදාය ගැන දේශනා දීලා ඉතිපත් කලේ අද ඉතිරි දේශනාවයි කිරීමට බලාපොරොත්තු වෙනවා. පටිච්ච සම්පදාය ධර්මයන් විස්තර කරන හැටි ආකාර දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙනවා. එකක් තමයි ආත්ම තුනකට සම්බන්ධ කරන විශ්වාස විස්තර කිරීම. ඒ කියන්නේ ගිය ආත්මයේ කන්නද කුසල කුසල කන්න සංස්කාර තිබෙනවා. ඒ කුසල කුසල කන්න සංස්කාර මරණ මොහොතේ සිහිපත් වෙනවා. වාසයේ භවයට සම්බන්ධ දේවල් ඒක නිසා ඒ ඒ ප්‍රතිඵලයක් වශයෙන් මේ භාවයේ ප්‍රතිසන්දේ ඥානය ගෙන දෙනවා. ඊට පස්සේ ප්‍රතිසන්දේ ඥානය නිසා නාම රූප ධර්ම ආසවඥාදී ධර්මය කියලා මේ ජීවිතයේ සිදුවේ කර්ම සංස්කාර රැස්වන්නට පටන් ගන්නවා. මේ ජීවිතයේ ජීවිතේ කම්ලද කම්ම සංස්කාර මරණ මොහොතේ නැති වෙනවා. ඒ සියලුම නිසා නැවත අනාගත භවයකදී ප්‍රතිසන්දියක් ගෙන දෙනා එකදීමක් පුනර්භවයක් සිදු වෙනවා. මේ ආකාරයෙන් ආත්ම තුනකට සම්බන්ධ කරලා මේ පරිසම්පාදනය මෙතන ගන්න පුළුවන්. ඒ වගේම එක ආත්මයකට මේ භවයකට පමණක් සම්බන්ධ කරලා මේ පරිසම්පාදනය විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒකාන්ත භවයකට පමණක් සීමා කරලා පරිසම්පාදනයේ විස්තරය හරියට අවබෝධ කරගත්තු කෙනෙකුට පරිසම්පාදනය පහසුවෙන් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඒක නිසා මේ දෙක පොඩසක් විස්තර කිරීමට ප්‍රශ්නය මම කල්පනා කළා. මේ නැත්නම් එක ජීවිතයකට එක භවයකට සම්බන්ධ කරලා මේ පටිසම්පාද ධර්මයේ ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන කරුණ දෙන්නා දිනකට. ඔබට මේ කරුණ මේ සෑම දිනකටම පහසෙන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා කියලා පිළිගන්නවා. දැන් අපි දන්නවා අපි හංග තියෙනවා, සිත තියෙනවා, නාම රූප ධර්ම සම්පවතිනවා. මේ ඇඟේ සාහිත්‍යයේ ඇඟ ශරීරයේ තියෙන තමයි නාසයේ දිව ශරීරයේ එවගේම සිතදාගේ මනසේ කියලා කියනවා. මේ නාම රූප ධර්මයන් පවතින නිසාම ඇහැට නාසයේ දිව ශරීරයේ මනස කියන ධර්ම පවතිනවා කියලා අපි කියනවා. එයින් අදහස් කරන්නේ නාම රූප ධර්මයන් පවතින නිසාම නාම රූප ධර්මයන්ම පවතිනවා කියන කතාව. කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන රූප ධර්ම සිත නාම ධර්මයක්. ඒකට නාම රූප ධර්ම නිසා නාම රූප ධර්ම පවතිනවා කියන එකමයි ඒ විදිහට අපිට කියන්නට සිදුවන්නේ අර කලින් කියන විදිහට පරිසම්පාදන්නේ කියනවා. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ පැවතීම නිසා සකනාශය ආදී ඉන්ද්‍රිය ධර්මයන් පවතිනවා. මේ අසකනාශ ආදී ඉන්ද්‍රියන්ට අරමුණු හොම වෙනවා. ඒකට රූප කනට ශබ්ද, රස, නාසයට ගඳ සුවඳ, දිවට රස ආදී. ඒ අරමුණු සිදු වෙන ක්‍රියාදාමය තමයි පංචස්කන්ධ ධර්මයන් ඇතිවීමෙන් නැතිවීම යාම. දැන් උදාහරණයකට අපි ගමු ඇහැට රූපයක් පේනවා. ඇහැට රූපයක් පේනකොට රූපේ දර්ශනය වෙනවා. දර්ශනය වෙනකොට රූපයේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. චක්ක විඥාන සිතයි මේක පහළවන්නේ. මේ විදිහට ඇතිවන්නේ විඥාන ස්කන්ධයේ පහළවීමක් පළමුවෙන් ඇතිවන්නේ ඒකයි. කියන්නේ රූපස්ස රූප ධර්මයන් පවතිනවා. සම්මත වශයෙන් අපි මේ කතා කරන්නේ රූප ධර්මයන් පවතින. එතකොට ඒ රූපය හැදෙනම වුණ දැන් පළමුවෙන් පහළවන්නේ චක්ක විඥාන සුත්. ඒ විඥාන ස්කන්ධය පහළන්නේ රූපය පිළිබඳ මේ විඥානයක් පහළ වුණාට පසුව ඒ රූපය හඳුනා ගන්නවා. ඉතින් මේ අසවල් දෙයක් අසවල් කෙනෙක් අසවල් පාට හඳයි නරකයි ආදී විවිධ ආකාරයෙන් හඳුනා ගන්නත් පුළුවන්. ඒ දකින්න ලද රූපයේ හඳුනා ගැනීමක් ඇතිවන විට පහළවන්නේ සංඥා ස්කන්ධය. එතකොට මේ රූපේ හඳුනාගත්තු ආකාරයට අනුව බොහෝ විට වේදනාව ජනිතයි. අතට පෙනෙන රූපේ අපි හඳුනාගත්තේ දුක්ඛය දනවන ආකාරය නම් දුක් වේදනාවකුයි. ඒ හඳුනාගත් රූපය අපි හඳුනාගත් ලැබුණ ලබන්නේ දුකක් ගෙන දෙන ආකාරයෙන් නම් දුක් වේදනාවකුයි. ඒ වගේම මඳහත් ආකාරයෙන් ඒක හඳුනාගත්තා නම් මඳහත් වේදනාවකුත් ඇති වෙනවා. එතකොට මනෝ සංස්කාර ධර්මයේ කියලා මොනවද දක්වලා තියෙන්නේ. එතකොට මේ මේ සංඥාව ඇති වුණාට පස්සේ මේ ආකාරයෙන් වේදනාව ජනිත වෙන එක පාලවන්නේ වේදනා ස්කන්ධය. එතකොට වේදනා ස්කන්ධය ඇති වුණාට පස්සෙ නොඑක ආකාර සිටේ ගලන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ හද කරන රූපය හඳුනාගත්තා හඳුනා ගැනීම නිසා වේදනාවක් ඇතිවෙනවා වේදනාවක් ඊළඟට හඳුනා ගන්න මේ සුඛයක් මේ දුකක් නැද්ද ඒක ඒක ඒකේ වේදනා සංඥා දෙකේ ක්‍රියාදාමයේ තියෙන ඇති වෙනවා එක්කලෝකයේ තියෙන පුළුවන් රාගයේ තියෙන පුළුවන් ආසාවේ තියෙන පුළුවන් තරහව ගැටීම අමනාපය ඊර්ෂ්‍යාව ඕනෙ දෙයක් ඇති වෙනවා මෛත්‍රිය කරුණාව නැත්නම් මේ අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී විවිධ විවිධාකාරයේ සිතේ ධර්ම කෙනෙකුට සිදුවෙන කරන්න පටන් ගන්නවා සාමාන්‍යයෙන් පුද්ගලයන් රහත්නෝ කෙනෙක් විදිහට සිත තුළ බොහෝ අවස්ථාවලදී මේ ක්‍රියාදාමයේ විශේෂ එතකොට ඒකේ ක්‍රියාත්මක වන්නේ සංස්කාර ස්කන්ධයේ පහළ වීම. දැන් හැම රූපයක් දැක්කහට පස්සේ විඥාන ස්කන්ධය ඇති වුණා, සංඥා ස්කන්ධය ඇති වුණා, වේදනා ස්කන්ධය ඇති වුණා, නැවත සංඥා ස්කන්ධය පහළ වෙනවා. ඊට පස්ව සංස්කාර ස්කන්ධය ජනිත වෙනවා. මේ ඔක්කොම නාම ධර්ම. මේ විදිහට ඒ නාම ධර්ම පහළ වෙනකොට ඒ නාම ධර්ම නිසා සිත නිසා ඇති වෙන චිත්තජ රූප ශරීරය තුළ ඇති වෙනට පටන් ගන්නවා. චිත්තජ රූප කියන එක මම දන්නවා. චිත්ත පාලන හේතුව. මේ කය පාය කියන දෙකේ යන්න කියන එකක් තමයි චිත්ත. චිත්ත නිසා රූප ඇති වෙනකොට චිත්තජ රූප පරම්පරාවක් පහළ වෙනවා. ඒ රූප වලට අමතරව චිත්තජ රූපයන් අමතරව ඇහත් රූපයක් ඇහැට අරමුණු වූ රූපයක් රූපයක්. මේ සෑම යම්ම රූපස්කන්ධයේ පහළ වීමක් නැත්නම් රූපස්කන්ධයේ පැවැත්ම. මෙන්න මේ විදිහට ඇහැට රූපයක් පෙනෙන විට අනිකරම පංචස්කන්ධ ධර්මයන් ඇතිවෙමින් නැතිවෙමින් යනවා කියන කරුණ මෙයාට අවබෝධ විය යුතුයි. අනිත් ඉන්ද්‍රියයන් තමයි. තව එක ඉන්ද්‍රියක් ගැන පමණක් අපි කතා කරමු. කනින් සබ්දයක් ඇසෙනවා. සබ්දේ දැන ගැනීමේ සෝත විඥානයේ විඥානස්කන්ධය පහළ වීමයි. සබ්දේ හඳුනා ගැනීම එතකොට සබ්ද සංඥාව ඒක සංඥාස්කන්ධයේ පහළ වීමයි. ඒක නිසා ඇති වෙන වේදනාව වේදනා ස්කන්ධේ පහළ වීම ඊට පස්සේ වේදනාව මේ වේදනාව සංඥා පිළිබඳ පහළ වෙන මේක සිටින නිසා සංස්කාර ස්කන්ධේ පහළ වෙන සිදුවීම. එතකොට කන සබ්දයක් කියන දෙකම රූප ඒ තමයි සද්දේ ඇතිවීම නිසා පහළ වූ ධම්ම සෝත විඥාන ආදී නාම ධර්මයන් නිසා පහළ වන චිත්තජ රූප මේ වස්තුක මේ සියල්ලම රූප සංවේදයන් මේකේ පහළවන්නේ පංචස්කන්ධ ධර්මයෙන් මේ ආකාරයෙන් සෙසේන්ද්‍රයන්ට මේ දේවම් ගන්නෝන නාසයේ ගඳ සඳහන් වුණාට පසු දිවට රසවල් ගෑවුනාට පසු එලෙසම කාර්යයන් මන් දේවල් පසුනාන පසු මනසට වීද දේවල් අරමුණු වුණාට පසු පංචස්කන්ධ ධර්මයන් ඇති යටි නැති නැති යම්. දැන් අපි දැන් මේ මේ කතාව කියලා දැන් වෙන කතාවක් අපි කියන්නේ දැන් මේ පාරේ යනවා පාරේ යනකොට වැලි කඩ දකින්නවා සනකොළ දකින්නවා නැත්නම් අපි ගම් පාරේ දිනලා ඒ කනවා මේ දේවල් දකින්නවා මේවා නිකන් දැක්කට කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ මේ අහවල් දේවල්. කයලා මේක හත්වල් දේ හඳුනාගන්නේ නැහැ. ඔනේ අපි යනවා. මේක ලයිට් කරනවා කියන හඳුනාගන්නේ නැහැ. ඒක අන්තයට කියලා හඳුනාගන්නේ නැහැ. දැක්කා දැකීම මාත්‍රයෙන් මනසර වුණා. ඒක ගැන සංඥාවක් ඇති නැති නිසා කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. සංඥා වේදනා පහළ වෙන්නේ නැති නිසා කිසිම සිතිවිලි ධර්මයක් වෙනවා. ඒක නිසා දැනෙන්නේ නැහැ. මේ විදිහට සාමාන්‍ය පුත්තජා ලෝකයන්ගේ සිත තුළ දැකීම දැකීම මාත්‍රයෙන්ම නවතින අවස්ථාව තිබේ. මේ දැකීම දැකීම මාත්‍රයෙන්ම නවතින අවස්ථාවක් ලැබුණොත් අරකියන ලද පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාදාමය දිගින් දිගට බලාගෙන යන්නේ නැතුව නතර වෙනවා. මෙන්න මේ සත්‍යය රහත් වූ කෙනෙක්ගේ සිතේ පවත්නා වූ සාමාන්‍ය ස්වરૂපය. ඇහැට රූපයක් දැක්කාට පස්සේ දැකීම වෙනම නවතිනවා. වෙන මොකක්වත් සංඥා නැහැ මේ හොඳේ නරකේ ආදී වශයෙන්. ඒක නිසා සංඥාදී ඇසලා වේදනාවක් නැහැ සංස්කාර වෙන්නේ නැහැ. දෙකේ එකම සම්බන්ධ පිටර බුදුමහමෝ දක්වන දැකීම දැකීම වෙනම නවතිනවා. මේ සාමාන්‍ය මහත්තුතුනි කෝපයේ ස්වરૂපේ අනන්ත සද්ධාවක් එහෙමයි නාසික ගඳ සෝදාවක් එහෙමයි දිවට රස කාදී ස්පර්ශ ආවත් එහෙමයි. එතකොට මේ සංස්කාරයෙන් සිතේ ගැනීමක් බලන්නේ නැති නැති වෙනව නැති වුණොත් අවශ්‍ය නම් ඕන ආකාරයෙන් හිතන්නට පුළුවන්. නිරායාසයෙන් බලන්නේ කියන එකයි අපි මෙන්න අදහස් කරන්නේ. දැන් මේ අවස්ථා දෙකක් අපි කතා කළා. ඉන්ද්‍රයන්ට අරමුණු හමුුණාට පස්සේ අර කියන පංචස්කන්ධ ධර්මයන් ගලා යන අවස්ථාවක් තියෙනවා සාමාන්‍ය පුත්තජන ලෝකේ. සාහසෝ කියන දේශිත දුක. එතකොට එමෙන්න ඉන්ද්‍රියයන් අරමුණු මොනවාද පස්සේ දැකීම මාත්‍රෙන් දැනීම මාත්‍රෙන් ඇසීම මාත්‍රෙන් අතරවන අවස්ථාවකුත් තියෙනවා. දැන් මේ අවස්ථා දෙක මේ විදිහකට ක්‍රියාත්මක වන්නට හේතුවක් දෙන්න ඕන මොකක්ද හේතුව? අවිද්‍යාව නැගත්තු. සාස්ත්‍රෝ කෙනෙක් අවිද්‍යාව නිරුද්ධ කරලා මේ ඉගෙන නිසා අර කියන ධර්මයන් බලන්නේ. මේ කියන ධර්ම ඔක්කොටම ඒක වචනයක් කතා කරොත් එන්නේ ඒක වචනයකින් මේ කියන ධර්ම ඔක්කොම දැක්කොත් එන්න සංස්කාර කියන වචනේ ගන්න පුළුවන්. චක්ඛුඥාන සංස්කාරය, රූප සංඥාව සංස්කාරයක්, රූප සංඥා, චක්ඛු සංපතජා වේදනා සංස්කාරයක්, ඒ වගේම රූප සංකේතන සංස්කාර රූප සංකේතන කියලා මම කියන්නේ මේ වෙන සංඥා දෙක තුනක් පසු රූපේ පිළිබඳ පහළන සිටිවිලි. මම දැන් ඕන රූපවල හරි සිටිවිලි. මේ නිසා පහළ වෙන රූප සංකේත සංස්කාර එතකොට විශේෂයෙන්ම නාම සංස්කාර ධර්මයන් ක්‍රියාත්මක නොවේ ඇතින් ඇතින් දැකීම දැකීම මාත්‍රයෙන්ම නවතිනවා නම් ඒකේ සංස්කාර ගැනීමක් සිදුවන්නේ ඒ පිළිබඳව වේදනා සංඥා සංකාරතරණ කෙනෙකුගේ සිත තුළදී. එතකොට මෙතන අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා එවැනි සංස්කාර ගැනීමක් ප්‍රාස්තෝ කෙනෙකුගේ සිත තුළ දරන්නේ. පුත්තජන භූමියේ රහත් වූ කෙනෙකුගේ සිත තුළ මනසකාර කරත්මක් නැති නිසා වෙන සංස්කාර ගැනීමක් සිදු නොවන අවස්ථාවක් තිබෙනවා. ඒ කියන්නේ පාර යනකොට ගල් දැක්කා, මේ ධනබල දැක්කා, ලයිට්ම් දැක්කා, මේ මාගේ ඒ සඳහා. එතකොට මේ අවස්ථා දෙකෙන්ම කියන්නේ තේරුම් ගන්නට ඕනේ කාරණා මොකද්ද? අවිද්‍යාව තුළින් තාක්කල් මේ සංස්කාර ගැනීමක් තිබෙනවා. අවිද්‍යාව නැති විට මානසික ආකාරයක් නැති විට මේ සංස්කාර ගැනීම නැහැ. එතකොට ඇහැට රූපය දැකලා එදිනි සිතිවිලි ගැනීමක් ඇති වෙනකොට අපි කියනවා ඇහැ දක්ෂායතනයන් බවට පත් වෙනවා කියලා. නැත්නම් ඇහැ ඉන්ද්‍රියයන් විතරයි. කනට ශබ්දය කියලා එදිනි සිතිවිලි ගැනීමක් කරන විට එතන සෝතායතනය ඒ ජනිත වීමක් පහළ වීමක් පවතිනවා. නැත්නම් සෝතේ ඉන්ද්‍රිය ධර්මයක් තමයි. දැන් මේ ගෙඩි වැඩි අනාශේ තියෙනවා. මේවා දැන් ඉන්ද්‍රිය ධර්ම තමයි. මොකද ඒවට දිවට රස ගෑවිලා නැත්නම් ඒ වගේම නාසයේ ගන්ධසෝඳ වෙන්නේ නැත්නම් මොනවත් අරමුණු නැහැ අරමුණු නැති සංසිද්ධියේ නැහැ ඉතින් මේ ප්‍රබෝධන නමුත් ඒවා ආයතන බවට පරිවර්තනය වෙන්නේ නැහැ එතකොට අර ආයතන බවට පරිවර්තනය වන්නට තිබෙන හේතුව මොකද්ද කියන එක දැන් මේක තේරෙන්න ඕන සංස්කාර ගැනීමට යම් කිසි හේතුවක් තිබුණා නම් ඒ හේතුවම ආයතන බවට පරිවර්තනය වීමට හේතුවක් වෙනවා. එතකොට දැන් මේකට තේරුම් ගන්න කාරණාව තමයි අර නාම රූප සංඛ්‍යාත එනකනනාසාදී ඉන්ද්‍රියන් ආයතන භාවයට පත් වීම නිසා පංචස්කන්ධ ධර්මයන් ගැනීමක් ඇති වෙනවා. මේක තමයි පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාදාමය. නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා ආදී වශයෙන් කී කරුණු ඔක්කොම තියෙනවා සංහා පත්‍ය උපාදානං කියලා කියන මේක ඉතින් අපි කිසිම උපාදාන කරනවා මේ මම දැක්කයි කියලා හිතනවා මගේ දැකීම කියලා හිතනවා දැකපු රූපයට ආසා කරනවා අල්ලනවා නැත්නම් ගැටෙනවා මොකක් පුණ්‍යාකාරයෙන් හරි උපාදාන කිරීම සිදෙන ඒවා සංස්කාර ස්කන්ධය ඇතිවීම. මේ සංස්කාර ස්කන්ධයේ මෙලෙසින් ඈත දැකපු රූපයේ පිළිබඳ තියෙන කොට කයින් වචන පිට කරන්නට පුළුවන්. කයින් ක්‍රියා කරන්නත් පුළුවන් වචනයෙන් සිටින් මේ වචන පිට කරන්න පුළුවන් සිටින් සිටින් වැඩි කරන්න පුළුවන් කායික ක්‍රියාවෝ වාචික ක්‍රියාවෝ මානසික ක්‍රියා සිදු කරන්න පුළුවන් අපි දැන් අපිට දැක්ක ලක්ෂණ මලක් තියෙනවා මල දැක්කට පස්සේ සමහරට මේ මල ඉන්නකක් හිතෙන්නට මේ මල කඩා ගන්නට ඕන මල ළඟට ගන්නට ඕන මල මට අයිති කර ගන්නට ඕන කියලා එහෙම කිසිම තියෙන්නට පුළුවන් නැත්තම් මේ මල කොච්චර හොඳ එකක්ද කියලා එහෙම කොච්චර ලස්සන එකක්ද කියලා ඕන එකක් නිදි තියෙන්න පුළුවන් මේ අවස්ථාවලදී මේ සිත තුළ අර මගේ කියන හැඟීම මම මේ මල දැක්කයි කියන හැඟීමක් ඇති වෙනවා එතන උපාදානයක් තියෙනවා හතරක් තියෙනවා කාම උපාදාන, දිට්ඨි උපාදාන, අස්වාද උපාදාන, සීලබ්බත උපාදාන. එතකොට මෙතන අස්වාද උපාදාන කියන්නේ එක ආත්මයක් ඇතේ මමය මමයේ මේක බලන්නේ මගේ මේ බැඳීම නිසා ඇතිවන වේදනාව මගේ මමයේ වේදනාව නෙමෙයි මම මේ පිළිබඳ රාගක දින දුක්ඛිත ඇති කරගත් ආදී විවිධ යටිපිටේ පවත්නා වූ ඒ උපාදාන ධර්මයන් ක්‍රියාත්මක වෙනවා එතකොට අර උපාදානයේ මෙතනින් ක්‍රියාත්මක වීම නිසාම මෛත්‍රමානසික මානසික ක්‍රියා කරනවා. ඉතින් මල කඩා ගන්න දෙනවා කඩා ගන්නවා ඉතින් මේකම තියෙනවා. ඒ වගේ කායික ක්‍රියා වන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මොනවාද කියලා හිතන්න පුළුවන් වාචික ක්‍රියා ඕන එකක් කියන්න පුළුවන් කායික වාචික මානසික ක්‍රියා මේවා සිදු වෙනකොට භව කර්ම භව රැස්වීමක් සිදුවෙනවා. දැන් මේ උපාදාන පත්‍ය බහෝ කියන එක මේ ජීවිතයේදී මෙලෙසින් ක්‍රියාත්මක වෙනවා. දැන් අවිද්‍යාවේ සිට මේ දක්වා කියපු කරුණ ඔක්කොම ඇහැට රූපයක් වෙන විට ක්‍රියාත්මක කරන ආකාරය මේකට අවබෝධ වෙන්න ඕනේ. ඒ අවබෝධය පළල වශයෙන් Tamanටම තේරෙන්න ඕනේ කනට නාසයට ජීවිත ශරීරයට මනසට සිස්ටම් යනට මේ ධර්මයන් මෙලෙසින්ම තමයි ක්‍රියාත්මක වන්නේ කියන කරුණ. එතකොට දැන් ඔන්න ඒ ආකාරයෙන් කර්ම බව රැස්වීමක් සිදු වෙනවා. හෝ පත්‍යා ජාති කියලා ඊළඟට තියෙනවා පටිච්ච සම්පදාන විතර කරන්නේ. ජාති කියන්නේ ළමක පක්ෂවීම. ඕනෑම තැනක පහළ වීම. අලුත් භවයක පහළ වීමක් වෙන්නත් පුළුවන්. මේ භවය තුනම පහළ වීමක් වෙන්නත් තිබුණු උපාදාන ධර්මයන් නැති වුණා. එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයක්මයි. මේ ඉතන තියෙන අපි උපාදාන කරන්නේ බාහිර අරමුණු කියලා. එහෙනම් තියෙන රූප කනසෙන් නැතින ශබ්දාදී බාහිර අරමුණු අපි උපාදාන කරන විඳාකාරයන් කියලා මේ සමහර විට හිතනවා වෙන්නත් පුළුවන්. නමුත් අපි උපාදාන කරන්නේ අපේම පංචස්කන්ධ ධර්මයන් ඒ හැරෙන්න කරුණක් නෙවෙයි. වේදනා උපාදාන උපාදාන කරන සංඥාවෝ සංඛාරෝ විඥානෝ රූපස්කන්ධෝ උපාදාන කරන පංච උපාදාන ස්කන්ධය කියන්නේ ඒ උපාදාන අපේ සම්පංචස්කන්ධ ධර්මයන්ම අපිම උපාදාන ස්කන්ධ කරනවා විනා බාහිර ලෝකයක් සත්‍ය වශයෙන් උපාදාන කරන්නේ ඒක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්නට බැහැ නමුත් ඒකේ උපාදාන කරනින්ද පංචස්කන්ධ ධර්මයන් පහළ වීමක් ජාතියක් පහළ වීමක් විශ්ලේෂණය දැන් අපි මේකට රූපේ දකින්න විට වර්තමානික වශයෙන් ওই විදිහට වෙනස් පරිච්ඡම්පාදයන් ක්‍රියාත්මක වන ආකාරය දකින්න. අපි හිතමු අප දැකපු රූපය අද දැක්කේ තව සමානකට පස්සේ මේ ගැන දීපත් වෙනවා. සමානයේ සමාජ මානසිකට දෙකට අවුරුද්දකට අවුරුදු 5කට 10කට පස්සේ ආදී මේ ගැන දීපත් දෙන්නට පුළුවන්. ඇහැට පෙනෙන රූපේ පිළිබඳ සද්ද ඇලීමක් ඇති වෙනවා නැත්නම් සද්ද ගැටීමක් ඇති වෙනවා කවලාකාර ආකාරයෙන් මනසට කාල දින තත්ත්වයක් ඒ තුළින් දැක්වෙන්න දුනා නම් ඇත්තෙන්ම ඒ දකින්නද ආරම්භණය නැවත නැවත ඒ රූපාරම්භණය අනාගත බවලදී සිහිවෙන්නට පුළුවන් සමහර විට මරණ මොහොතේම සිහිවෙන්නට පුළුවන් එතකොට මේ අනාගතයේදී අනාගතය කියන්නේ මේ වර්තමාන සංයත පසු ඕනම අවස්ථාවක් අනාගතයි ඒ අනාගතයේදී ඒවා දීපත් වෙනකොට එතන පංචස්කන්ධ ධර්මයන්ගේ පහළ වීම ධාතියේ පහළ වීමක් තිබෙනවා. එතකොට ධාතිපත්‍ය ජරා මරණ. ධාතිය කියනකොට ජරාවක් තියෙනවා මරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සේ තමයි ජරාව මරණය කියන්නේ මේ වාසිතේ කියලා තමයි දුබල වෙලා ජීවිතේ නැතරම නැතිලා මොකද මම එකක් ජරා මරණ තමයි. ජරාව කියන්නේ මෝරණ තත්ත්වයටපත් වීම. මරණය කියන්නේ නැති එතකොට ඇහැට රූපේ පෙන්න සම්පිච්චි පංචස්කන්ධ සංඛ්‍යාත ඒ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ ඇතිවීමක් ජනිත වීමක් පහළ වීමක් ආදියක් සිදු වනවා නම් ඒවා ඒ විදිහටම පවතින්නේ නැති වෙනවා නේද? මරණයට පත් වෙනවා. වෙනස් මෝරණ සත්‍යයකට පත් වෙනවා, ජලාවට පත් වෙනවා. එතකොට දැන් ලද රූපයේ පිළිබඳ පහළ වූ මේ පංචස්කන්ධ ධර්මයන් ජරාවට ගියා මරණයට පත් වෙනවා. ඒ දක්ෂ දැන් ලද රූපේ අරමුණු කරමින් අනාගතයේ අනුව මම කියන මේ ගැඹුරු අවබෝධය මොකක්ද කියලා මම ඒකන තේරෙන්නේ. දැන් මෙතන දැන් ජනමන්නාව මේ පිටින් පිටතර විදිහට ක්‍රියාත්මක වෙනවා. අපිට මරණ මොහොතේ පත්වන්න සිදුවන අවස්ථාවක් අනිවාර්යයෙන්ම නැතිදී ඒ විදිහට පංචස්කන්ධ ධර්මයන් අරමුණු වෙනවා. ඒ පංචස්කන්ධ ධර්මයන් අරමුණු වෙනකොට කර්ම භවත්තේ පංචස්කන්ධ ධර්ම වල මොකටද ඒකෝපදී පාක්ෂ වශයෙන් අයනාට බාහිදී පුනස්බරයක් නැතිනම් ජාතියක් කියන්න පුළුවන් එතන ජාත්‍ය ගන්නවා කියන කරුණ අනාගතයට සම්බන්ධ කරලා ඕන නම් විස්තර කරන්න පුළුවන් මේ කියන කරුණ මේකට දැන් ධම්මම් කියන කාරණාව තුළින් පහතෙන් අවබෝධ වීදී දැන් අපි අපව දුනකට සම්බන්ධ කළ මේ පරිසම්පාදේ කතා කරන විට ගිය ආත්මේ අවිද්‍යාව තිබෙන අවිද්‍යා පත්‍ය සංස්කාර ඒක නිසා කුසල කුසල කම්ම සංස්කාර රැස්න ඒ කම්ම සංස්කාර මරණ මොහොතේ තේසන ඒක නිසා සංස්කාර පත්‍ය විඥාන මේ භවයේ ප්‍රතිසන්දි විඥානේ ගත වෙන දුන්නා මේ භවය තුන පිට විස්තර කරන ලෝක කියනවා ඕක අතීත වටේ වශයෙන් දැක්කේ එතකොට දැන් අතීත ගිය ආත්මේ සංගිය ආත්මයන් ගිය භවවලදී අප මේ සිත තුළ අවිද්‍යාව තිබුණා. මේ භවයේ රහත් වෙලා නැත්නම් අවිද්‍යාව තියෙනවා ප්‍රයාත්මක වෙනවා. මේ භවවලදී අපි අවිද්‍යාව පාදක වෙච්ච නිසා ප්‍රත්‍ය මොහයකට මූල වෙච්ච නිසා කර්ම සංස්කාර පැත්තලා මේ ජීවිතේ ජීවිතහත් නොවේ සිටින සිටින තාක්කල්ම අවිද්‍යාව නිරුද්ධ නොවේ සිටින තාක්කල්ම කර්ම සංස්කාර රැකෙනවා ඒකට ඒ විභවයට පමණක් සීමා කරන්නට අවශ්‍යකම කිසිසේත්ම නැති බව දැන් අවබෝධ වන්නට ඕනේ. මේ භවයේ තෝරයන්ම තියෙනවා. ඊළඟට මේ භවයේදී අපිට කර්ම භව වැඩි වෙලා යනකොට ওই කර්ම භව නිරුද්ධ වී නිරුද්ධ වී ජාති ජරා මරණ ආදී එනවා. ඒ හේම නිසා අනාගතයේදී යම් තැනක ලෙස පුනර්භවය සිදු වෙනවා නම් මේ අනාගතයේ සිදුවන පුනර්භවයෙන්ම සිදුවන ආකාරයෙන්ම මේ භවයේ පුනර්භවයේදී මේ සිදුවන ඒකට අනාගත භවයේ මේ භවයේ මුලට සම්බන්ධ කරන්න පුළුවන්. මෙහිදී පැහැදිලිවම ඒකට තේ දර්ශනය වෙනවා අවබෝධ වෙනවා මේ පටිච්චසම්පාද ධර්මයන් එක් භවයකට සම්බන්ධ කරලා විස්තර කරන්නට පුළුවන් කියන කාරණා. එතකොට මේ පටිච්චසම්පාද ධර්මයන් එක් භවයකට විස්තර කරලා කටයුතු කරනකොට ඒ අවබෝධයේ පැහැදිලිව අත්දැක්ක දැකපු කෙනෙකුට පටිච්චසම්පාදයේ ධර්මයන් එක පැහැදිලිව ගැඹුරින් පරයවකින් ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් ඉතින් දේශනාවලදී අපි ප්‍රායෝගික පැත්තට බල කරලා මේ පටිච්චසමුප්පාද ධර්මයන් ජීවිතයට එකතු වෙන ආකාරය කියන පටිච්චසමුප්පාද ධර්මයන්ගේ විරෝධය අත්දකින ආකාරය දේශනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන උඹේ නිවනට ඕන කෙනෙකුට ඉදපත් කරගන්න පුළුවන්. ඒ සඳහා මේ කියන ලද කරුණු පිළිබඳ අවබෝධය නිවැරදි කිරීම අත්‍යවශ්‍යම නිසා තමයි අපි අද ඒ කරුණු දෙක ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දේශනාව අද දිගට කරන්නේ මෙතනින් අපි නවත්තනවා මේ දක්වා කියන කතාව වල පිටු සාරාංශය ප්‍රකාශ කරමු. අපි කියන්නේ පරිසම්පාද ධර්මයන් ආත්ම තුනකට නිරූපණයට සම්බන්ධ කරලා විස්තර කළ හැකි ආකාරයක් තිබෙනවා. ඒක විස්තර කරන්න ගිහිල්ලා අපි කියන්නේ ඇහැට රූප වෙනාට පස්සේ ඒවා මොන කනට ශබ්ද නාසයට ගඳ සුවඳ ආදී ඉන්ද්‍රියන්ට අරමුණු වුණාට පස්සේ ක්‍රියාත්මක වන්නේ පංචස්කන්ධ ධර්මයන් කියන කතාව. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ආත්මක නොවන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම රහත් වූ කෙනෙකුට විකාශයෙන් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම විශේෂම නාම ස්කන්ධයේ ක්‍රියාත්මක වීම සිදුවන්නේ නැහැ. මේ දෙකම මේකට තේරුම් ගන්න පුළුවන් ශක්තිය තිබෙන දොනරෝනේ අවිද්‍යාව පාදක නිසා මේ ධර්මයන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. එතකොට මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනය සංඛාර නිසා එන්නේ කාලේ සිදුවෙන සංස්කාර පහළ වෙන නිසා නැවත නැවත විඤ්ඤාණ පහළ වෙනවා. ඒ කියන්නේ අර රූපය දැකලා විඳාකාර සංස්කාර ඇති වෙනකොටම ඒ සංස්කාර නිසා විඥාන කියන එකට ප්‍රතිසන්දි විඥාන මේ ප්‍රායෝගික වශයෙන් පරිසම්පාද ධර්මයේ මුදින්දා ජීවිතයේ ක්‍රියාත්මක කරන ආකාරය තමයි බුදුහාමුදුරුවෝ බොහෝ විට දේශනා කරන දේශේ ධර්මයට දැසිදවකන්නේ තියෙන ප්‍රශ්න. එතකොට මේ සංස්කාර ධර්ම ගැනීම නිසා මේ ආකාරයෙන් විඥාන පහල වෙනවා. මේ මේ හැම අවස්ථාවෙදී සිදුවන්නේ මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන කියනවා. ඔය ප්‍රායෝගික වශයෙන් සිදුවෙන එක එක පාඩු මොනවාද? වේදනා, සංඥා, සංඛාර, විඥාන ඇති වෙනවා කියන එක තමයි. එතන වේදනා පත්‍ය, සංඥා, සංඥා පත්‍ය උපාදාන ආදී වශයෙන් දක්වන්නේ උපාදාන පත්‍ය භවෝ භව කියන කතාව. මේ ආකාරයෙන් පංචස්කන්ධයන් ක්‍රියාත්මක වීම නිසා නැවත මේ පංචස්කන්ධ ධර්මයන් පහළ වෙනකොට જાතියක් තියෙනවානේ පහළ වූ පංචස්කන්ධ ධර්මයන්ගේ ස්වરૂපේ ඇතිවෙච්ච ගමන් මද වේලාවක් පරිදි ලක්ෂණයක් පරිදිලා නිදිනානේ සංසාරාවක් මොනවාක් තියෙනවා මේ අනාගතයේ ඉපත් වෙලා මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවෙන දෙතිම නිසා අනාගතයේ જાතියක නිවීම සඳහා මේ පංචස්කන්ධ ධර්මයන්ගේ සංස්කාර බලනේ පුළුවන්කම ලැබීම පටිච්චසමුප්පාදයේ පිළිබඳ ගැඹීර අවබෝධයක් ඉදින්දා ජීවිතයේ ප්‍රායෝගික වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් ක්‍රියාත්මක වීම පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. මේ දක්වා කියන කරුණවල පිටිස්සාරාංශයේ ඒ අපිට කරන්නේ දෛනික ප්‍රශ්නකන් මේ දානේ දුන්නත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන මේ සෑම කුසලයක් ශක්තියින් මේකට මේ පරිසම්පාද ධර්මයන්ගේ අවබෝධය යථා පරිදි අවබෝධ කර ගැනීමට ලැබේවා සෑම බුදු කෙනෙක් බුදුවන්නේ පරිසම්පාද ධර්මයන් වල ලෝම ප්‍රතිලෝම වශයෙන් විමර්ශනය කිරීම තුළින් අපේ උපදේශ ගන්න පිළිපැදලා අදත් මේ පරිසම්පාද ධර්මයන් ප්‍රතිලෝම වශයෙන් විමර්ශනය කළ අවබෝධ කර ගැනීම තුළින් නිවන් දක්වායි සිටිනවා මේ දක්වලා අවබෝධ අවස්ථාවේ මේ පරිසම්පාද ධර්මයන්ගේ පැහැදිලිව ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් නිර්වාණ අවබෝධය ලැබීමට හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන්න ඒ කරන මෙම දේශනාව දැන් මෙහෙම කරන්න. දෙවියන් අපිටින් දෙනවා ආකාශතාව කියන පාඩේ කියන ආකාශතාව බුම්මට්ටා දේවානාගම ඉන්දිකා පුඤ්ඤන් තමන් නෝදිතා දරණ ලක්ෂණ ප්‍රාර්ථනා ආකාශතාව බුම්මට්ටා දේවානාගම ඉන්දිකා පුඤ්ඤන් තමන් නෝදිතා දරණ ලක්ෂණ දේශනා ආකාශතාව බුම්මට්ටා දේවානාගම ඉන්දිකා යන් තමන් නෝදිතා දරණ ලක්ෂණ පරන්ති ප්‍රාර්ථනා කනිනා පුඤ්ඤන් සමාගමෝ සතං සමාගමෝ හෝතු ඉදම් මේ පුඤ්ඤමං සුවක්ඛාවන්නෝතු සම්මදුක්ඛා පමිච්ඡතු මේ කෙලෙසීමෝ සංසප්පිනේ මේ අපත්තර සේවා පරිණෝය අපත්තත් සේවා මේ සංසප්පිනේ සංසේතු වාස්නාවේවා අභිවන්දන සීලෙත් නිත්‍යං බුද්ධ චාරිනෝ සත්තාරෝ ධම්මා වන්දන සම්පත්තියේ ආයුවන්ව සම්බලම් ආරෝග්‍ය සම්පත්තියේ සබ්බ සම්පත්ති නිමිතයක් වුණා සම්පත්තියේ විනාදී සමිඤ්ඤතෝ සත්‍යවානියස්සති